ගෞරවනීය සාමාජික දෙනායි කල්‍යාණ මිත්‍රවරුනි කොතනද ඉන්නේ කොපමණ දුර මේ ධර්ම මාර්ගයේ අප පැමිණ සිටිනවාද තව කොපමණ දුර යන්නට තිබෙනවාද බොහෝ විට අප කාටත් හිතෙන කාරණයක් අප කවුරුත් අවධානය යොමු කරන තැන අප කාටත් දැනගන්නට අවශ්‍ය දෙයක්. කුමක්ද දැන් මේ මාර්ගයේදී භාවනාවේදී අප ඉන්නේ කොතනද දැන් කොපමණ දොරක් ඇවිත් තිබෙනවාද සහ තව කොපමණ කලක් භාවනා කරන්නට වෙයිද මේ ගැන සමහර විට අප විමසනවා ප්‍රශ්න කරනවා සාකච්ඡා කරනවා අහගෙන ඉන්නවා හිතනවා කල්පනා කරනවා සමහර විට දුක් වෙනවා කාලයත් එක්ක අවකාශයත් එක්ක තනයි කාලයයි කොච්චර දුරක් ආවද කොච්චර කාලයක් මම භාවනා කරාද තව කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද තව කොපමණ දුරක් යන්න තියෙයිද ආදී වශයෙන් හිතමින් කල්පනා කරමින් අන්න හමුදාට වෙනවා. අසුත වෙනවා. මා මේ මීට කලින් පටන් ගත්තා නම් හොඳයි. අපරාධේ මේ අවබෝධය කුංචි කාලෙම ලැබුණා නම් කියලා හිතනවා. ඉතින් එහෙම හිතා පසුතැවිලි වෙනවා. ඒ අතීතයේ පැත්තෙන් සහ අනාගතයේ පැත්තෙන් බය වෙනවා. මේ විදිහට කරගෙන යන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද? ලෙඩ වෙයිද? වැඩ වැඩි වෙයිද? විවේකේ නැති වෙයිද? කල්යාණ මිත්‍රයන් අහිමි වෙයිද? අදිතියේ නියයිද? නියගිය නැවත මේ පුහුණුව කරගෙන යන්නට බැරි තැනක උපදීද? ඉතින් මේවා ගැන හිතනකොට බය එනවා. ඒ ඔය විදිහට එක පැත්තකින් පසුතැවිල්ලක් අනෙක් අතින් බියක් ඇති කරගනිමින් මේ භාවනාව පිළිබඳව කාල අවකාශ අක්ෂ දෙකට අනුව අපි මේ ප්‍රස්ථාරය අඳිනවා. කාලයේ අවකාශය කියන ප්‍රස්ත ඒ අක්ෂ දෙකට සාපේක්ෂව භාවනාවේ ප්‍රගතිය කොච්චර කල් භාවනා කරාද දැන් කොතනද ඉන්නේ, තව මොනවද කරගන්න තියෙන්නේ ඔය විදිහට මේ ප්‍රස්ථාරය අප අඳිනවා. මේ සමහර විට බොහෝම ක්‍රමික නැග්මක් දකින්න ලැබෙනවා. සමහර විට එකම තැන වගේ. කොපමණ භාවනා කළත්, කොපමණ වාඩි වෙලා හිටියත්, කොපමණ බණ ඇහුවත්, කොපමණ ධර්ම සාකච්ඡා කළත් ප්‍රගතියක් නැහැ. හිතිය තැනම ඉන්න මමමයි. තවත් සමහර වෙලාවට බැස්ම ඉස්තරට වැඩිය දැන් හිත දුනා ඉස්තරට වැඩිය දැන් තරහා එනවා ඉස්තරට වැඩිය දැන් කලබල වෙනවා එතකොට පරිහානියක් ඉතින් මේ විදිහට අපි සංස්කාර තුන හතරක් ඇඳ ගන්නවා ඉන්න තැනම ඉහළට අහලට ඔය විදිහට තමන් පිළිබඳව තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රගමනය නොනැවති යන ගමන සිතියම් වේගයකින් ධවයකින් යන ගමන කල්යාණ මිත්‍රවරුනි අපි වරින් වර දැනගන්නට ඕනේ. මෙය නොසලකා හැරිය යුතු දෙයක් නෙමෙයි වරින් වර දැන් අපි කොළඹ ගියත් මම බලනවා දැන් කොහෙද තාම මාවනල්ලේද වරකපොළේද සෞඛ්‍යතර වෙලා යයි. ඉතින් ඔය ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ විදිහේ නැතත් භාවනාව වෙනුවෙන් ලකෝ කැපකිරීමක් කරන ලකෝ කිව්වහම කෙනෙකුට කියන්න පුළුවන් මම ලකෝ කැපකිරීමක් කරන්නේ ඔය සතියකට බ්‍රහස්පතින්දා උදයක් කැප කරනවා. ඒකත් ලොකු කැපකිරීමක්. ඒ තමන්ට පුළුවන් උපරිම කැපකිරීම තමයි ඒක. ඒ විදිහට ලොකු කැපකිරීමක් කරමින් මේ යන්න උත්සාහ කරන ගමන අනිවාර්යයෙන්ම අපගේ මිනුම් වලට අහු වෙන්නට මෙය හරියට දිව්‍ය ලෝකේ යන ගමනක් වගේ නෙමෙයි. දැන් ස්වර්ගයට යන ගමනක් වගේ මේ කවුරු හරි අප මරුණහම අප කළ හොඳ වැඩ හිතයි පිළිබව, විශ්වාසවන්ත බව, භක්තිවන්ත බව විනිශ්චය කරලා දිව්‍ය ලෝකෙට ගෙනල්ලා තියෙනවා අපායට ගිහිල්ලා දාන එහෙම එකක් නෙමෙයි. මෙය මේ ආධ්‍යාත්මික ගමන කියන්නේ අප විසින් පඩියෙන් පඩිය නගිමින් පියවරෙන් පියවර කෙරෙට යමින් අප විසින් කරගත යුතු දෙයක් නිසා බලන එක වටිනවා හොයන එක වටිනවා කොතනද ඉන්නේ කොතෙන්ද ආවේ සහ තව යාන්තුවේ තිබෙන්නේ කොතනකද කියලා දැන් එහෙම මනිනකොට හොයනකොට අන්න මනින්නේ මිනුම් බැඳක් ඕනේ. පරාගියක්, කෝදුවක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව මනින්න බෑ. ඒ නිසා මැනීම හැම වෙලෙම සාපේක්ෂ දෙයක්. මැනීම තව දෙයකට සාපේක්ෂව තමයි කරන්නේ. ඕනම මැනීම. බුදු කිව්වා තව දෙයකට තාම. පිළිතුරු කිව්වා ඒවා. උසයි මහසයි කිව්වා බරයි හැන්දු කිව්වා රාත්‍රියේ උණුසුම් කිව්වා ඒ තව දෙයකට සාපේක්ෂව. ඉතින් ඒ විදිහට අපි අපිව මනිනකොට කුමකට සාපේක්ෂවද මැනගන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය විභාගවලදී සාමාන්‍ය පෙළ ශික්ෂක උසස් පෙළ ඒ වගේ විද්‍යාල උපාධි ඒ වගේ විභාගවලදී ඒ සමත් වීමේ ලකුණු මට්ටම් තීරණය කරනවා ඒ සමස්තීනේ ලකුණු මට්ටම තීරණය කරන්නේ ඒ මුළු විභාගයේම ලියපු ළමයින්ගේ සාමාන්‍ය බලය. ඒ අයගේ ලකුණු වල සාමාන්‍ය බලය. ඒක දෙන අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍යයට අනුව තමයි ළමයි චක්කද අදක්කද කියලා තීරණය කරන්නේ. කවුරුද්දක සමහර විට ඊටාම පහළ ලකුණු මට්ටමක් කින් සමත් කරන ඊළඟ අවුරුද්දේ සමහර විට ඊට වැඩිය ලකුණු මට්ටම ඉහළට යනවා. ඉතින් එතකොට ඒ සමස්තයට ඒ විභාගයට පෙනී සිටි සියල්ලටම සාපේක්ෂව තමයි කෙනෙක්ව මනින්නේ. මෙයා දක්ෂද අදක්ෂද සමන්ත අසමන්ත ඉහළ ලකුණු වරන්ද පහළ ලකුණු වරන්ද කියලා තීරණය කරන්නේ. ඒ විදිහට මේ භාවනාවේ ප්‍රගතිය මනින්ද කල්යාණ මිත්‍රවරුන් එහෙම සාමාන්‍ය අපයක් නැහැ. භාවනා කරන හැම දෙනාගේම මිනුමක් නැහැ. තව කෙනෙක්ගේ භාවනා දියුණුව මනරකට තවත් පිළිසකට සාපේක්ෂව නෙමෙයි කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුව තීරණය වෙන්නේ. නමුත් පිරිසට දෙන්නේ ස්වභාවයට සාපේක්ෂව නෙමෙයි. ඒ නිසා මේ කාරණේ වැදගත් අප බොහෝ විට බොහෝ විට කනගාටු වෙනවා තමන් අයට සාපේක්ෂව තමන්ගේ විනිශ්චය කර තවත් අයට සාපේක්ෂව තමන්ව මැනලා ඒ වාඩි වී සිටින්න පුළුවන් වෙලාව සම්පූර්ණ වෙන වෙලාව කීපාරක් වාඩි වෙනවද කීපාරක් භාවනා කරනවද දවස් 100ක් එක දිගට භාවනා කරනවද ඉතින් ඔයගේ කාරණා මිලුම්දඬු කරගෙන අපි අපිව මැනගන්න. එය කල්යාණ මිත්‍රෝනි අනාර්ය මානයක් අනාර්ය නිම්මක්. එහෙම මනින්න බෑ. දෙදෙනෙකු කොහොමත් සසඳන්නට බෑ. ආදර්ශයේ එකක්. තව කෙනෙක්ගෙන් ආදර්ශයක් ගැනීම එකක්. හැබැයි තව කෙනෙකුට සාපේක්ෂව මම දියුණුද නැත්ද ඉන්න දැනින් පහළ ඒව මනින්න බෑ. එහෙම මනින්න යනකොටම ඇති වෙන්නේ කුබීන මානයක් නැත්නම් අතිමානය. එහෙම මනින්ද ඒ විදිහට තමන්වම නිදුම් දණ්ඩක් කරගන්න. ඉතින් මේ කාරණය අප නැවත නැවත කතා කර තියෙනවා. ඔබම ඔබව මනින්න. ඔබ තනියම ඉන්නේ. ඔබ බුදකලා ඔබ ආවෙත් තනියම, යන්නේ තනියම. මේ සංස්කාරේ ඔබ කිසියම් තැනක සිට මෙතෙන්ට ඇවිත් සිටිනවා මෙතනින් තවත් තැනකට යනවා ඒ අතරමැද මේ ප්‍රශ්න උතුම් පොදේදී ඔබට මුණ ගැහෙනවා පිරිසා විවිධ දිශාවලට යන බස් එනතුරු රැඳී සිටින අන්න ඒ වගේ තමයි ජීවිතය කියන්නේ මේ ජීවිතය තුළ අපට මුණ ගැහෙනවා විවිධ දිශාවලින් ආපු අය ලංකාවෙන් ආපු අය ඉන්දියාවෙන් නේපාලෙන් ආසියාවෙන් යුරෝපයෙන් ඇමරිකාවෙන් අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවෙන් විවිධ මහද්වීපවලින් ආපු අය මුණ ගැහෙනවා මේ ජීවිතය මේ ආශ්‍රය කරන ඔක්කොම කල්යාණ මිත්‍රවරුනි මේක කලින් භවයේ ලංකාවෙම හිටියා වෙන්න බෑනේ එතකොට අන්න හරියට ගුවන් සතුපරක් වගේ ගුවන් සතුපරකට ගියොත් බලන්න විවිධ ගුවන්විදුලි පැත්තකින් කියන්නකො දැන් වෙනවර ප්‍රශ්න අතුල් පොත් ගියාම මම එළින්න අය කුරුණෑගලින් ආපුවයි ඉන්නවා. සමුලින් ආපුවයි අනුරාධපුරෙන් ආපුවයි නුවරඑළින් ආපුවයි. එතන මේ අය එකතු වෙලා ඉන්නවා. බස්නාවතුන් පොලේදී එකතු වෙනවා. දැන් හැම දෙනාම ඉන්නේ මහනුවර බස්නාවතුන් පොලේ. හැබැයි ආවේ විවිධ දිශාවලින් විවිධ තැන්වලින් ඒ වගේ මේ ජීවිතය ඇතුලේ අපට මුණ ගැහෙනවා පවුලක් විදිහට අම්මා තාත්තා විදිහට දෙදෙනෙක් සහෝදර සහෝදරියන් විදිහට පිරිසක් ඥාති විදිහට සාමී පුරුෂයා භාර්යා විදිහට දුව පුතා වශයෙන් ඒ විදිහට මුණ ගැහෙනවා ඒකට මේ හැම දෙනාම මේ කොහෙන් ආවද දැන් ඒ ඔක්කොම ලංකා විද්‍යාවෙන්ද බෑ. තමනුත් කොහෙන් ආවත් දන්නේ. ඒ වගේ ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි මේ විවිධ දිශාවල සිට ආ පිරිසක් අපට මුණ ගැහෙනවා. එයත් එක්ක අපි කල්ප කාලයක් රැඳෙනවා. බස් නැමතුම් පෙරට ඉන්නවා. ඒ ඉච්ඡලා පොයක් ඉන්නවා, පක්ඛ්‍යා පොයක් ඉන්නවා. එහෙම ඉන්නවා කතා බහ කරනවා, අඳුනා ගන්නවා. දුරකථන අංක හොමාරු කරගන්නවා, ලිපිණි අංක හොමාරු කරගන්න. ඒක ඔහොම ඉන්නවා. යාතර රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, හොරකම් කරගන්නවා, උදව් කරනවා, දැනගන්නවා, hina වෙනවා, තරහ වෙනවා. ඒ අතර සමහර අය ඒ යන්න පස් වෙනවා. ඒක ඉස්සෙල්ලපත් ආපු අය ඉස්සෙල්ල යනවා. සමහර අය ඉන්නවා. ඒ අය ඉන්නකොට ඒ අයත් එක්ක හිටිය අය තමන්ගේ ප්‍රතිහාවහම නැබේ යනවා. සමහර අය ප්‍රමාද වී යනවා. දැන් ওই විදිහට සල්ප කාලයක් එකතු වී රැඳෙන තැනක් තමයි වස්නව තුම්පලම් දුම්දී ස්ථානය ගුවන් තුම්පලම් කියන්නේ. කොහෙන් ආවද දන්නේ නැහැ. ඊළඟට මේ යන්නේ කෙතරම් තැනකට නෙමෙයි. වෙන වෙන අංගාලුපරෙන් ආකිනා නුවරෙන් යනවා නුවරෙන් ආකිනා කුරුණෑගල යනවා කුරුණෑගලින් ආකිනා ගම්පලට යනවා, කොළඹින් ආපු කෙනා මයියනගෙන යනවා, ඒ වගේ. එතකොට ඊළඟට යනකොට ආයෙ හම්බ වෙන්නේ නැද මයියන්ගේ ගිය කෙනාට කුරුණෑගලගේ කෙනා මොන ගහන්නේ දෙන්න දෙපැත්තකට ගිහින්. ගම්පලගේ කෙනාට කොළඹගේ කෙනා මොන ගහන්නේ ආයෙ කොයි කවදා කොතෙන්දී මොන ගහේවි කියන්නත් බෑ. කොයි දේ මොන ගහින්නත් පුළුවන්. හැබැයි කවදා කොතනදී කවුරුත් හිතේ මොන ගැහෙයිද දන්නේ නැහැ. අන්න ඒ ආකාරයේ හැසිරීමක් තමයි මේ ජීවිතයේ තියෙන්නේ. ඒකේ ඉන්න කාලය අපි ඉන්නවා. සමහර අය ඉස්සරහ කලින් එනවා. සමහර අය බලාගෙන ඉන්නවා බස් එකක් කොයි වෙලේදී කියලා එන්නේ නැහැ. සමහර අය කරනවා නිකන් පහුවෙලා આવොත් හොඳයි කියලා එහෙම හිතනකොට මෙන්න ඉක්මනටම බස් එක. කන තේරෙන්නේ. එතකොට ඒ සමහර ඉක්මනට හැරෙනවා. සමහර වැඩි කාලයක් රැඳෙනවා. සමහර ඉන්නේ නැති අපට යන්න බෑ. ඒ ආයි කොයි දුර ගහේද කාටවත් කියන්නේ. මොකද හැමෝම යන්නේ එකම තැනකට නොවන නිසා. දැන් මේ විදිහට කල්‍යාණ මිත්‍රවරුනි මෙතන කියනවා පුද්ගල විවිධත්වය පුද්ගල වෙනසක් මේ හැමෝම එක තැනකින් පටන් ගන්න තවත් තැනකට යන සාමූහික වන්දනා ගමනක හෝ සංචාරයක හෝ නෙවී යදී බුදකලා ගමනක තනි තනිව යන ගමනට ඒ තනි තනිව යන ගමනේ වරින් වර එකතු වෙනවා අර බස් නැවතුම් වලට එකතු වෙනවා මුල් ස්ථානයක දුම්රිය මන්සන්දියට පොල් ගහ වෙලා වගේ තැනක බලන්න එකතු වෙනවා ඒ වගේ ගුවන් තොටුපළට පැනී සිටිනවා වගේ ඉතින් එහෙම ඉන්නකොට අමතක වෙනවා මම තනියම යන ගමන තුළින් මේ යෙදී සිටින්නේ යාව තනියම යන්නේ තනියම මේ ඉන්න කාලේ තමයි මේ පිළිසෙන්නේ. ඒ අය සමහර අය මට කලින් ඇයි සමහර අය මට පස්සේ ඇයි. ඒ අය තනියම මේ මා තනියම. ඒතර මේක තමයි ජීවිතයේ ඇත්ත. ජීවිතයේ යථාර්ථය. කොහොමද ඔබත් මාත් යෙදී සිටින්නේ ඔබටත් මටත් ආවේනික වූ සහ ආනන්දේ වූ බුදසලා සංසාරයේක බුදසලා ගමනක බුදසලා සාරිකාවක බුදසලා කැරි කැරීම මේ සංසාරය කියන්නේ බුදසලා ගමනක් සංවර යන ගමන. ඒ නිසා මේ සංසන්දනය අවස්ථායට සාපේක්ෂව කිරීම ඉතාම අසාධාරණයි. ඒ අයටත් කරන අසාධාරණයක් Tamanට කරගන්න අසාධාරණයක්. දෙපැත්තෙන්ම අසාධාරණයි. ඊළඟ වරදිනවා. ඒ වෙනුවට ඔබම ඔබට බෝධුවක් තරාදියක් වෙන්න. ඒ කාරණේ තමයි ධර්මයේ කියන්නේ තමන්ම තමන්ට හැඩපතක් වෙන්න. තමන් දකින්න තමන්ගේ පිළිබිඹුව තමන්ගේම හැඩපතේ. අනිත් අයගේ හැඩපත්වල තමන්ගේ පිළිබිඹු බලන්න යන්න එපා. එතකොට තමයි වරදින්නේ. එතකොට තමයි අභිමානය, හීනමානය, ඔය සාධිකම ඔය ඔක්කොම මානයන් වෙන්නේ එතකොට. මනින්ද නැන්නට කමක් නැහැ. හැබැයි අනිත් අයට සාපේක්ෂව නෙමෙයි. අනිත් අයට ගානට මං ඉන්නවද? ඒ අයට වැඩි උගලින් ඉන්නවද? ඒ අයට වඩා පහළින් ඉන්නේ. එහෙම මනින්ද කියොත් තමයි ඔය තුන් ආකාර වුණු මානයන් නැති වෙන්නේ. සමානයි පහත් උසස් කියලා. ඒ වෙනුවට කල්යාණ මිත්‍රවරුන් ඒතර ඔය මානයන් තුලින්ම බේරෙන්න පුළුවන්. ඔය මැනීම අතහැරියාම ආය මානයක්. අන්තයත් එක්ක තරගියට නැඟ නැඟ මහා සතනක් තරගයක් කරනකොට තමයි මානයක් එන්නේ. ඔය ආකාරයෙන් හරි මානෙ එන්නේ එහෙමමයි. ආවුරු හරි අල්ලගන්නම පරියක් විදිහට. ඒකල එයාව දානවා තරගිය එක පැත්තට. මොකෙන් හරි ඒ මනුස්සයාගේ ඇඳුමින් හරි පාටින් හරි වයසින් හරි උපමාකින් හරි උගත්කමින් හරි ලක්ෂණින් හරි පරම්පරාවෙන් හරි දැනුමින් හරි ලස්සාවෙන් හරි ඒ මොනවත් නැත්තම් ඒ මොනවත් පාවිච්චි නොකරත් එයාගේ ආධ්‍යාත්මික පැත්තෙන් එතකොට මේ මිනිස්සුන්ම තරහදී පදි විදිහට පාවිච්චි කිරීම ඒ අයට කරන අසාධාරණයක් මනුස්සයෙක් කියන්නේ පරාදයක පදියකට ගන්න ඕනේ. එහෙම සිද්ධ කෙනෙක් නෙමෙයි. ඒ මට්ටමට ඒක ඒක වැරැද්දක් අපි කරන්නේ. ඒ නිසා ඒක අපසලයක් වෙන්නේ. ඒකයි කියන්නේ. තව කෙනෙකුට කරන හිංසාවක්. දැනුවත් හොන කරනවා. ඊළඟට අපිටම කරගන්නත් හිංසාවක්. ඊය පල්ලයට දා ගන්නවා, උඩට දා ගන්නවා. මේක බැලන්ස් කරන්න හදනවා. කොහාට ගියත් හිතේ සතුටක් නෑ. ආඩම්බරයක් තියෙන්න පුළුවන්. දැක්කාවක් තියෙන්න පුළුවන්. දැන් සමානයි කියන්නේ එකාම කෙනෙකුට දෙන්න පුළුවන් මේ සමානාත්මතාවය කියන එක අපි හැමෝම එකයි ওই විදිහට බලලා ඒක හොඳයි කියලා. නෑ එතන උනත් කල්යාණ මිත්‍රවරුනි ඔය සමාන කියන හැඟීම තුල නෑ සතුටක්. සමාන්තර වැඩි පහළ අය එක්ක සමානයි කියලා හිතනොත් කවුද සතුටු වෙන්නේ? සමන්ත වැඩිය නරකය සමාජයේ සමන්ත වැඩියෙන් අල්ලහැට දාලා තියෙන අය සමාජයේ ඉති එහෙම අයද එක්ක මා සමානයි කියලා හිතනොත් කවුද සතුටු වෙන්නේ? ඒ නිසා මේ අනිත් බුද්ධලයන්ගේ කවුරුන් තමක් නෑ මේ අපේ තියෙන අතෘප්තිය මකා ගන්නට තරාදි පරිවිදිහට සාර්ථක කිරීම. අකුසල. මානෙ අකුසලයක් වෙනවා. ඒකවත් නෙමෙයි මහත්කම නැගන්නට. නිත්‍යිත ප්‍රමිතියකට නැති පරියකින් කොහොමද හරියට කිලෝ එකක් නැනගන්නේ? හරියට දෙවියන් මනහක් නැනගන්නේ කොහොමද? විදියක් වෙන්නේ හරි මේ අපි දන්නවද කොහොමද දන්නේ මේ අනිත් කෙනාව අපි හරියට ගන්න කෙනාව කොහොමද දන්නේ අපි හරියට මේ මනින්දෝන් ටික හරියටම ඒ ගානටම ප්‍රමිතියටම පිටතම තියනවාද කියලා දන්නේ ඒක දන්නේ නැති වැරදි පදියක් පාවිච්චි කරලා නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගන්න. නිවැරදි නිලමක් කියවන්නේ කොහොමද? ඒ නිසා වරදින. අන්න තමන්ගෙන තමන්ගෙන කැඩපතක් කරගන්න තමන්ගෙන මන්නට. කොහොමද මගේ පැටියක් තියනවාද මගේ සිදු වෙමින් පවතිනවාද බලන්න හමන්තම ස්ථාපේත්තද හමන්තම පැහැදිලි වෙන ආකාරයේ වෙනස් වෙමා දැන් මා වෙනස් වෙලාද මා පරිවර්තනය වෙලාද දැන් මා පරිණාමයකටපත් වෙලාද පත් වෙමින් සිටිනවාද ඉවර වෙලා නැති වෙන්න පුළුවන් නමුත් ඒ මාර්ගයේ ඉන්නේ තුර වෙන පාරේද මාස්තිතින්නේ අන්න කම්මනගන්න ලෙඩකෝ නිදහසේ ඉඳරන්න කියලා දැනගන්නේ කොහොමද ඒ තව කෙනෙකුට සාපේක්ෂ වෙන්නේ තාක්ෂණික විකට වුණ කට්ට කියලා ඒ ගාන්කම මෙයාගේ තුල තියෙන අනිත් පිට බලලා නෙමෙයි විරෝධ කෙනෙක් අල්ලන්නේ මෙයාට සාපේක්ෂ ඊයේ පිළිච්ච දෙන්න ප්‍රශ්නත්ය අද දෙන්න ප්‍රශ්නත්ය එහෙමනේ බලන්නේ ඊයේ තිබුණ උදිර කාර්තිකා ප්‍රමාණය අද තියෙන උදිර කාර්තිකාවල එහෙමනේ බලන්න ඒක නැත්තර මේකනේ කායික නිරෝධතාවය නැනගන්න කියන සාක්ෂිය වෙන සාක්ෂි නෑනේ කල්යන්නේ එයාටම සාපේක්ෂව බෙහෙත් ගන්න කලින් පෙන්නපු ලක්ෂණයි බෙහෙත් ගන්නකොට පෙන්නන ලක්ෂණ. ඒක තමයි තීරණය කරන්නේ කුල වෙන පාරේ දෙන්නේ. හරි බෙහෙත් ගන්නේ ගන්න අවශ්‍ය දෙන්නේ නිවැරදි වෙනසක් සිද්ධ වෙනවාද ඒ දෙමයි ඒකේමයි මානසික නිරෝධතාවයේදී ආධ්‍යාත්මික නිරෝධතාවයේදී බලන්න තව කෙනෙක්ගේ උනත සාපේක්ෂව නෙමෙයි තමන්ගේම උනත සාපේක්ෂව. මගේ උන දැන් අඩු වෙලා. අන්න බලන්න. ඉතින් ඒක තමයි සමන් දිහා බලන කෙනෙකු වෙන්න ඕන. දැන් කායික නිරෝගීතාවය නැනගන්න අපට අර කෙනෙක්ගේ උදව් ගන්න පුළුවන්. තව යන්ත්‍ර සූත්‍රවල උදව් ගන්න පුළුවන්. කැමරාවල උදව් ගන්න පුළුවන්. ඔය ඒ යන්ත්‍ර වෙන පරීක්ෂණ යන්ත්‍ර උෂ්ණත්වමාන නලා වගේ ගා කියලා උදව් ගන්න පුළුවන්. විශේෂඥ පිළිපින්ගේ වෛද්‍යවරු කරගන්න පුළුවන් රසායනාගාරවල. හැබැයි හැබැයි ඔබේ මගේ මේ සංසාරික රෝගිය සුවදෙමින් පවතින වාද නැත්te කියා දැනගන්නට කාම යන්ත්‍රයක් හදලා නැහැ. කවුද සංසාරේ ඉන්නේ, කවුද නිර්වාණය ඉන්නේ කියලා දැනගන්න පුළුවන් නලාවක් ඒ උෂ්ණත්ව වෙනස වන්න පුළුවන් උෂ්ණත්ව මාපකය ඒ හද ගැස්මීමේ සංකල වේගය වන්න පුළුවන් නැත්නම් ආන හදන නැහැ. හැදෙන්නේ නැහැ. අන්න එතනදී කල්යාණ මිත්‍රවරුනි ඔබමයි ඔබේ පරේ නාගාරය. එනේ ලැබෙරි නැහැ. වෙන රසායනාකාර නැහැ. සමන්මයි තමන්ගේ ආධ්‍යාත්මික රසායනාකාරය. තමන්මයි තමන්ගේ ආධ්‍යාත්මික විද්‍යාගාරය. මොනවද මනින්නේ ආධ්‍යාත්මික කෝපිතාව කවුද වන්නේ? කවුද විද්‍යාඥයා? කොහෙන්ද විද්‍යාඥයා එන්නේ? එන්නේ භාවනාවෙන්. භාවනාවෙන් විතරයි කෙනෙකු තමන් දිහා බලන්නට පටන් ගන්න. ඒක තමන්ව බලන කෙනෙක්. තමන්ව නිරීක්ෂණය කිරීමක් නැහැ. එහෙම කිරීමක් අවශ්‍යයක් නෑ සාමාන්‍යයෙන්. වැඩ කිරීමනේ තියෙන්නේ. හිතනවා කියනවා කරනවා. හිතනවා කියනවා කරනවා ඉස්සරහයි. දෙනවා. පළවෙනි වතාවට අප භාවනාවට සම්ප්‍රාප්ත වුණහම කල්යාණ මිත්‍රවරුනි හිතනවා කියනවා දුවනවා හිතනවා දිය කරනවා හිතනවා මේ දිවිල්ල මේ ධාවනය මේ ආතිධාවනය වෙනුවට හිතෙන බව දැනගන්න පටන් ගන්නවා හිතෙන බව දකින්නට පටන් ගන්නවා කතා කරන බව කියවෙන බව ඇහෙන්නට පටන් ගන්නවා සමන්තම කරන බව, කෙරෙන බව තේන්නට පටන් ගන්නවා. එතකොට අන්න දකින්න කෙනෙක් වෙනවා. මෙතෙක් කාලයක් සිටියේ නෑ එහෙම කෙනෙක්. මෙතෙක් කාලයක් නිරීක්ෂකේකු, දකින්නෙකු නොසිතිය තැනක, නොසිතිය ජීවිතයක, නොසිතිය පැවැත්මක මුල් වතාවක පහළ වෙනවා පැමිණෙනවා සම්ප්‍රාප්ත වෙනවා උපදිනවා දකින්නෙකු නිරීක්ෂණය කරන්නෙකු බලන කෙනෙක් කොතනද භාවනා කරන්න පටන් ගන්නවා භාවනාව තුළ අන්න විද්‍යාඥයා උපදිනවා. විද්‍යාඥයා උපදිනවා පරිවේෂණය සඳහා. පරිවේෂණාගාරයේද විද්‍යාගාරයේද විද්‍යාඥයා එනවා. ඔබ තුලට පිළිගෙනවා ඔබව නිරීක්ෂණය කරන හැකියාව ඒනේ භාවනාවෙන් කරන්නේ ඉක්ම ගන්නවා පිට කරනවා විවාරයක් ලක්ෂ කෝටි ප්‍රකෝටි වාර ගණක් උපන් දාසිත අදක්මා මේ ශරීරය ආශ්‍රිතද ඔබත් මාත් හුස්ම ගන්නත් ඇති හෙලන්නත් ඇති මේ ජීවිතයේ කලින් ශරීරයක් එක්ක හිටිය හැම අවස්ථාවකම හුස්ම ගන්නත් ඇති පිට කරන්න. ඒ ඔක්කොම එකතු කරොත් ගණන් කරන්න ඉලක්කන්නේ නමුත් කල්යාණ මිත්‍රවරු මේ උත්ම ගත්ත විතරා නිසා උත්ම ගන්න බව දැක්කෙත් නෑ ඉඳ කරන බව දැක්කෙත් නෑ ඒ නොදැකීම තුළ නොදැකීම තුළ අපි ආවා දකින්නට පටන් ගත්තා දකින්නට පටන් ගැනීම තුළ දකින්නා පහළ වුණා. අන්න භාවනාව තුළ ආධ්‍යාත්මික විද්‍යාඥයාගේ සම්ප්‍රාප්තිය උපත ඒ නිසා කියනවා සක්කුම් මුදපාදී දකින්නට පටන් ගත්තා දකින්නට ඇහැ පහළ වුණා ඒ පහළ වීම ප්‍රවේශයක් ප්‍රතිස්ථාපනයක් පිහිටීමක් ඇවිල්ලා පිහිටනවා මේ හරියට ගැත්තේ අමන්න අමන් දිහා බලන්නට පටන් ගන්නවා ඔබ නිරීක්ෂකයෙකු බවට පත් වෙනවා නිරීක්ෂකයෙකු තේ ඔබ උපදිනවා ඔබ වෙන කොහේවත් නෙමෙයි ඔබ තුළම ඔබ පහළ වෙනවා නිවිසකෙකු විද්‍යාත්මකෙකු කුමක් ගැන නිරීක්ෂණය කරන්නටද තමන් ගැන කුමක් ගැන පරිශ්‍රණය කරන්නටද ඔබ ගැන රෝපණය විද්‍යාගාරී විද්‍යාඥයා ඔබයි වෙන කවුරුවත් වෙන කාටවත් බදු දෙන්න කොන්ත්‍රාත් දෙන්න කුලී පදනමට මේ මේ දෙල්ලම් මෙතෙන්දි හරියන්නේ නැහැ. දැන් මේ විදිහට ඔන්න දැනගන්න පුළුවන් පළවෙනි කාරණේ. අන්තිම දෙක තුල මොකද පළවෙනි කාරණය? යොමු ඉන්නවද නැද්ද? ධ්‍යාන ලැබිලට මාර්ගඵල ලැබිලට ඒවා පස්සේ දැනගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ මනින කෙනා ඉන්නවද මෙතන? මේවා ලැබුණද නැද්ද කියලා දැනගන්න කෙනා, හොයන කෙනා, බලන කෙනා ඉන්නවද කියලා පහළ වෙලා ආගෙන. එයා ඉන්නේ මොනවද කරන්නේ? ඒ නිසා ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි ආධ්‍යාත්මික ප්‍රගතියේ මං කලකුණු දැන කෙනෙකුයි සැලකිලිමත් වෙනවා නම් ඒ ගැන ඔබ හිතනවා නම් ඒ ගැන ඔබ විමසනවා නම් අන්න දැනගත යුතු ප්‍රථම කාරණේ නම් මාගෙන මාදි ස්නේහ කරනවා මා ගැන මා ගවේෂණය කරනවාද මා ප්‍රේක්ෂකයෙකුද මා නිරීක්ෂකයෙකුද මම මාව බලනවාද එහෙම නැතුව ඉතින් මූලික සුදුසුකම් මේ මූලික පදනම හදාගන්නේ නැතුව ඉන්නේ හාට ඉන්නේ අපි මහා ප්‍රාණ දේවල් හොයනවා හම්බුනේ ලෙකන දිනෙක් ගන්න නැතුව දිනෙක් ගන්න පටන් ගන්න නැතුව ලෝකෝත්තර කියලා මරන්න පටන් තාම වෛද්‍යවරයෙකුට දෙන්නලක් නෑ වෛද්‍යවරයෙක් නිරීක්ෂණය කරලක් ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි භාවනාවේ යෝගියෙකුයි සාමාන්‍ය කෙනෙකුයි එහෙම මා කියනවා නම් සාමාන්‍ය කෙනෙක් භාවනාවේ යෝගියෙක් කියලා කියනවා නම් මේ දෙදෙනා වෙන් කරන පැහැදිලිම සාධකේ නම් එක්කෙනෙකු දුවනවා අනිත් කෙනා දුවන බව දකිනවා නවතනක පස්සේ නැවැත්ම අහතුරුව සිද්ධ වෙන දෙයක්. ඉස්සහම නැවතුණාද නැද්ද නෙමෙයි හොයන්න ඕනේ. දුවන බව මා දකින්නවාද? මා දකින්නේ කුද? දිවිම දකින්න කෙනෙක්ද? ඒක දකින්නවා නම් අන්න තමන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ දකින්න වෙලාවට ඔබ වෙනස් කෙනෙක්. හිත දුවනවා කාගෙද? කාගෙ. සමාධියක් නැති කාගෙ හිත දුවනවා. ඉතින් ඒ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න තියෙනවා නමුත් ඒ වැදගත් වෙන්නේ වැදගත් කාරණේ තමයි හිත දුවන කෙනෙකුගේ උපන්න අපට හිත දුවන අයකුසේ මෙතුවක් කල් ජීවත් වුණු අප කිසියම් මොහොතක දැනගන්නවාද පොතක් කියවලා නෙමෙයි කවුරුවත් කියන මහල නෙමෙයි තමන්ගේම දුවන හිත දැක තමන්ගෙම දුවන හිත අත්දැක තමන්ම දැනගන්නවාද හිත දුවන බව අන්න ඒ දැන ගැනීමෙන් ඔබ භවනානි යෝගීතු වෙනවා ඒ දැනගත්ත මොහොතේ ඉතින් ආය අමතක වෙන්න පුළුවන් මොකද්ද මේ හිත දිහා බලන්න ඕනේ හිත හොඳට තියෙන්නේ අඳුනා ගන්න ඕනේ මේ කාරණේ අමතක වෙන්නේ. ඒ අමතක වෙච්ච ඒ අමතක වෙච්ච අවස්ථාවේ හිත හිත ඉන්නේ මොනවා හරි හිත හිත ඉන්නවා. එතකොට එතන නෑ අර උපදිත් භවනාවේ. එයා එතන නෑ. එයා ඉන්නේ අපි දන්නේ නැහැ කොහෙද කියලා. අර එක්කෙනෙක් හිටියා. හිත දුවන බව දැනගත්ත මොහොතේ අන්න භවනා නියෝගියකු ඉපදුනා. පහළ වුණා. දැන් එයා දකින්නවා හිත දුවන බව. ඊළඟට අමතක වෙනවා. අමතක වෙච්ච මොහොතේම අර උපන්න භවනා නියෝගියා නැති වෙනවා. එයා මේ ඒකට යමක් උපදිනවද ඒකේ මියනවා. ඒක ඕන දෙයකට පොදුයි. උපන්න හැම කෙනෙක්ම මැරෙනවා. ඒ නියමයට අනුව මේ හේතුඵල සම්බන්ධතාවයට අනුව අන්න ආයි සිහිය නැති වෙනවා. ඒ වචනේ පාවිච්චි කරනවා නම් මම ඒ වචනේ පාවිච්චි නොකරත් මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. මොකද මේ වචනේ ඇති තරම් හක්ක ගහලා තියෙනවා. දැන්නකොට ජීවිතයක් නැතුව ඉඳිලා ජීවිතේ ජීවත් වෙලා ඔන්න එක මොහොතක තමන්ට තේරෙන්න පටන් ගන්නවා හිත දුවන බව. එක මොහොතක තමන්ට දැනෙන්න පටන් ගන්නවා. තමා කෙලින් තේරෙන්න පටන් ගන්නවා. තමා ඉදිරියේ දර්ශනය වෙන්න පටන් ගන්නවා. දුවන හිත සිටිවිල්ලෙන් සිටිවිල්ල දුවන හිත ඒ දැක්මෙන් ඔබ දැන් යෝගීතු බවට පත් වෙනවා. මේ යෝගියා කියන වචනේ අවශ්‍ය නම් කතා කරන්න. කොහොම හරි ඊළඟට අමතක වෙනවා. අමතක වෙනවා කියන්නේ ආයෙත් හිතන්න පටන් ගන්නවා. හිතන බව දැනගන්නා තැනින් හිතන තැනට යනවා ආපහු හිතිය තැනට යනවා ඉතින් හිතිය තැනට ගියාම දැන් භාවනාවක් නෙමෙයි වෙන්නේ ඉතින් භාවනාවක් හිත හිතේ ඉන්න දැන් මොනවා හරි ගැන බස් එක ගැන හිතනවා, උදේ කෑම ගැන හිතනවා, මොනවා හරි හිතනවා. ඉතින් හිතනවා චේතන භාවනාවක් නැහැ භාවනාවක් නැති තැනක කොහොමද භාවනා යෝගියෙක් ඉන්නේ? භාවනා යෝගියෙක් සිටී නමුත් භාවනා නොකරයි. එහෙම කියන්න බෑ. ඒ වචනේ පාවිච්චි කරන්නේ ක්‍රියාවක් එක්ක. එයා හොඳට තේරුම් ගන්න තියෙන කාරණයක් නේ. රියදුරෙක් කියන්නේ රතයක් පදවන. ඒ රතයක් පදවන්නේ නැති රියදුරන් ඉන්න බෑ. ඒ වෙන කවුරු හරි. ඒ වගේ දැන් භාවනා කරනවා හැබැයි යන්නේ නැහැ හිත දුවන බව. ඒක වෙන්න බැරි දෙයක් වෙන්න බැරි නිසා දැන් එතන භාවනා යෝගියා නැහැ. එන්නේ අර හිතපු කෙනා. අර දුව දුව හිතිය කෙනෙක් ඉන්නවා. එහෙම ඉඳලා ආපහු වන්න දැනගන්න ලැබෙනවා හිත දිවුවනේ අන්න නැවත භාවනාන යෝගියා උපදිනවා එයා ඉන්නවා ටික වෙලාවක් තප්පරයක් දෙකක් හුස්ම වාරය හුස්ම වාර දෙකක් සංතේයක් පිටිරිල්ල දෙකක් ආයත කියනවා තිබිලා අතුරු ගමන් හිතපු ගමන් වෙන් වෙලා යනවා හිතපු ගමන් නැරිලා යනවා අන්න ඒක නෙමෙයිද වෙන්නේ භාවනාව තුළ. ඔය භාවනාව තුළ, පැයක භාවනාව තුළ ඊවාරයක් නම් භාවනාම යෝගියා උපදිනවා. ඊවාරයක් නම් භාවනාම යෝගියා නියනවා. වැඩි වාර ගණන් ඉන්නේ භාවනාන් යෝගියා නැති වෙලාවල්. මුලදී මේ හිත එකඟ වීම නෙමෙයි කතා කරන්නේ. හිත එකඟ වීමයි මේ අය අතර කිසිම සම්බන්ධයක් මේ කියන්නේ හිත දුවන බව දැනගන්නේ කුණු වෙලාවේද? ඒ වෙලාවේ තමන් භාවනා කරනවා. ගන්නත්නම් නැහැ. ඒතර ගන්නවා කියන්නේ දැනගන්න කෙනෙක් දකින්නවා කියන්නේ දකින්න කෙනෙක් ඉන්නවා. මේ පිළිබඳ අනාවරණය වුණා කියන්නේ ගවේෂකයෙකුත් සිටිනවා. එතන මේ මොන වචනේ කිව්වත් අන්න විද්‍යාඥයා පහළ වෙනවා, ගවේෂකයා පහළ වෙනවා, නිරීක්ෂකයා පහළ වෙනවා, භාවනා යෝගියා උපදිනවා. එතන එයාගේ ආයුෂ බොහෝම ටිකයි. සත්වරයක් විතර බලන්න මුලදී එක චිත්තක්ෂණයක් එක සත්‍යයක් ආයි එක පිටිවිල්ලක ඊට පස්සේ නැති වෙලා ඊට පස්සේ ඉවරයි මොහොත කාර්යක මන්දායිසයි හරි ඒ මන්දායිස තම නෙමෙයි වැදගත් වෙන්නේ උපමන ඉක්මනින් නැවත නැවත උපදිනවා නැවත නැවත මේ භවනාන විද්‍යා පැමිණෙනවාද? උතුල අන්න ඒයි වැදගත් මෙයාව මුළු පැයම ජීවත් කරවන්න ක්‍රමයක් හොයන්න දෙන්නේ. ඒ දෙයි සමහර විට සත්‍ය වැදගත්ම කාරණේ ඒක උඩ බනින්න එපා භවනාවේ දියුණුව. මම පැයක් භවනා කරන්න වාඩි වුණා ඒ වුණාට හිත දිව්වලා හිත එකඟ වුණේ නැහැ මිනිස්සුවක්. ඉතින් ඒ විදිහට මැනලා අන්න අපි දුක් වෙනවා. එහෙම නෙමෙයි. මයිත් එක්ක මෙච්චර කල් හිටියේ නෑ නේ කියලා නෙමෙයි. ඊ වාරයක් නම් හැමනොනාද. ඊ වාරයක් නම් සංකාරක් කරනාද. ඊ වාරයක් නම් මේ භවනා යෝග්‍යවාදී ඉදිරියට සිද්ධ වුණා. අන්න ගණන් කරන්නේ. හිතම නෙමෙයි ගණන් කරන්නේ. දාන ගහව තුළ පීවාරයක් පිළියා බඩ ගහන් කරන්නේ. පීවාරයක් හිත දීලා කියන දැනගත්තද? ඒ ගහන් කරන්නේ. පුළුවන් නම් ගණන් කරන්නේ. හිත දිව්වක මොන භාවනා කමතහන වැඩුවත් කල්යාණ මිත්‍රවරුනි හිත දිව්වා දිව්වා කියලා දැනගත්තාම එකයි කියන්නේ. හොඳ සිහියෙන් එකයි කියන්නේ. ඊට පස්සේ ඉතින් ඒ හුස්මට නම් හුස්මට හිත ගේන්න මොනවට හරි ඇවිදීමක් නම් ඇවිදීමට හිත ගේන්න. ඊට පස්සේ ඉතින් ආපහු අමතක වෙනවනේ අමතක වෙලා වල්මත් වෙලා නන්නත්කාර නිලා නැවතත් දැනගන්නවනේ නන්නත්කාර වුණු බව දෙකයි කියන්නේ. අන්න දෙවෙනි ඉපද දෙපාරක් ඉපදුනා ඒකට. ඒක මේ විදිහට බලන්න දැනක් ඇතුළත කී වාරයක් නම් 100න් සිය වාරයක් නම් ආධ්‍යාත්මික විද්‍යාඥයා හැමනුනාද කියලා බලන්න ගණන් කළා. ඉතින් ඒ වාර ගාන වැඩි වෙනවා නම් අන්න උපතින් වෙනවා. ඉතින් මේ දිනුව මැනගන්න හොඳම සාධකය මෙයයි. ඔබ දැන් දකින්නේ කුබවකටත් වෙලාද? සී වාරයක් නම් ඔබ ඔබව දැක්කද? ඔබ ලස්සනට කීවාරයක් හිටියද කියන එක නෙමෙයි වැදගත්. ඔබ ලස්සනට හිටියද අවලස්සනට හිටියද ඒ නෙමෙයි වැදගත්. ඒ හිටිය විදිය කීවාරයක් ඔබ දැනගත්තද? හිත කොපමණ වෙලා ඉතල වුණාද? නොවේ වැදගත්. හිත දුවල ඉතල වුණාද? කීවාරයක් ඔබ හරියට දැනගත්තද? දැනගන්නා කෙනා කී වාරයක් පැමිණුණාද? දකින්න කෙනා කී වාරයක් ආවද? මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි වාඩි වී සිටින විටත් පුළුවන් නම් අවධානය යොමු කරන්න ඒ සත්‍ය දාන්න කී වාරයක් ගියාවද කොයි වෙලේ හරි සිහිය ආවද ඒ වෙලාවට දැනගන්න. මතක තියාගන්න එක. ආ කෑම කන ගමන් මට සිහිය ආවා. මා කන බව දැනගත්තා. මේ කෑමට මා ඇලිලා කියලා දැනගත්තා. මේ කෑම මා අකමැති කියන එක දැනගත්තා. ඒක දැනගත්තා. දැනගත්තා කියන්නේ අන්න දැනගන්න කියලා ආවා. භාවනා යෝග්‍යා ඉපදුනා. ඒ ආහාර ගැනීම තුල හඳුනාගන්න. මතක තියාගන්න. ඔය විදිහට බලන්න පුළුවන් නම් ගණන් කරන්න. මේ ගණන් කිරීම ඉතාම වැදගත්. අපි මේ අනවශ්‍ය දේවල් ගණන් කර කර ඉන්නවා ජීවිතේ. සාමාන්‍ය ජීවිතය තුලයි භාවනාව තුලයි පොඩි කාලේ අපි ගණන් කරා පාරයින් යන වාහන කීයක් යනවා. බස් කීයද, කාර් කීයද, ඉතින් මම බලන්නේ නේද? මේ සමාහට වැඩි කියහන මොකද විතර නැතින වාහන කරේ. ඒ hina වෙනවා. අපිට ඒක ලොකු වෙනවා. ඒ වගේ ජීවිතේ බාල බොලේක දේවල් ගණන් කර කර හිටිය අපි අන්න මේ ලෝභයාගේ සංකාප්තිය ගණන් කරන්න පටන් ගන්නවා. ඒක වැදගත්. ඒ තුළ ඔබට පැහැදිලිවම දැනගන්නට පිළිවන් ඔබ තුළ ප්‍රගතියක් සිද්ධ වෙනවද නැද්ද කියලා. හොඳම මිනුමා. තව මිනුම් තියෙනවා. නමුත් මේ ඉතාම නිර්වන්ති මිනුමා. දැනගත යුතුම කාරණය. කී වාරයක් නම් සිහියෙන් සිටියද දවසේ අර භාවනා කළ වෙලාවයි හිතක් ඉන්පස්සේ ඉතාම වැදගත්. රාත්‍රියට එතකොට ওই විදිහට මතක තියාගෙන ඉන්නාම අන්න රාත්‍රිය ඔක්කොම වැඩි නිමා කරලා නිින්දට කලින් දැන් මතක් කරගන්න. ඒ සිහිය ආපු වෙලාවල් වල මතක තියාගත්තම එක එක මතක් කරගන්න පුළුවන්. ඒ එක් එක් අවස්ථාවේ ඔබව පැහැදකින්නට ආ හැටි මතක් කරගන්න. ඒ ආගන්තුක සම්ප්‍රාප්තිය මතක් කරගන්න. ඒවා තමයි මතක් කරගන්න පුළුවන්. ඊයේ හිටියනම් මතක් කරගන්න පුළුවන්. මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි ඔබෙන් සැපපතක් වෙන්න ඔබටම ඔබම විද්‍යාඥයෙකු වෙන්න ඔබ ගැනම පරිශ්‍රණය කරන්නට ඔබ දකින්නේ කුමකට ධාවකේ කුණෙමි ධාවනීය දක්ෂින කෙනෙකු බවටපත් වෙනවා. දකින්න දකින්නාගේ අත්පාසිය උපදින. මුලදී සමහර විට දකින්නා නැති වුණහම දැනගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සිහිය නැත්තම් සිහිය නැහැයි කියන එක දැනගන්න බැරි වෙනවා. හැබැයි බලනකොට සිහිය නැති වෙලාවේ අර ආපු සිහිය සිහිය ආවනේ එයා යන්නේ සිතියම් සිහියක් ඉතිරි කරගෙන මේකම වැදගත් අවමමත්ත මේ සිහියක් ඉතිරි කරන තමයි සිහිය නැති වෙන්නේ ඒ ඉතිරි කරන සිහිය දන්නවා සිහිය නැති බව ඒතර සිහියෙන් ඉන්නකොට දන්නවා සිහියෙන් ඉන්න බව සිහියෙන් ඉන්නේ නැති වෙලාවට, ඒ කියන්නේ සතිය නැති වෙලාවට ගන්නවා සතිය නැති බව. දැන් ඔය ධම්මානුපස්සනා භාවනාවේදී එහි සම්බොධ්‍යංග ගැන කියනකොට සති සම්බොධ්‍යංගය කියනකොට ගන්නවා සති සම්බොධ්‍යංගයේ තියෙන බව. ඒ විදිහට කියන්නේ නැති වෙලාවේ ගන්නවා නැති බව. කියන්නේ සිහිය කියන සම්බොධ්‍ය විහංගේ නැත්තම් නැති බවක් ගන්න. ඒ කියන්නේ කවුද? අන්න අර සිලෙක්ෂයක් තියෙනවා. සම්පූර්ණයෙන් යන්නේ නැහැ. ඉතිරි කරලා යනවා. කිසියම් උපාංගයක් කියලා යන්නේ නැති වෙලාවට මොකද වෙන්නේ කියලා දැනගන්න. පැහැදිලි කරලා යනවා. කල්යාණ මිත්‍රෝ මේ නිසා ඒ නිසා හැකි අමන සිහියට ඉඩ දෙන්න ඔබ තුලට පැමිණෙන. ඔබ වෙනස් කරනවා නම් අභිනන්තරයෙන්ම ඒ සිහියට විතරයි කරන්න පුළුවන්. වෙන කාටවත් ඒ නිසා වැඩි වාර ගණනක් සිහියට ඔබ තුලට පිවිසෙන්න සිද්ධ වෙනවා. කෑම කනකොට නානකොට වාහනේ පදවනකොට ඒ හැම කාර්යයකදීම අවම වශයෙන් එක් කතාවක් වගේ නැවත නැවත සිහිය පැමිණෙන්න ඒ හේතුවක් වෙනවා නැවත නැවත සිහිය පැමිණෙනකොට සිහිය නැති වෙලාවට සිහිය නැති බව දැනගන්නට තරම් අවදිමත් භාවයකුත් අපි තුල කියලා. ඉතින් එය කෙතරම් දියුණුවක්. අන්න ඒව තමයි දියුණුව මනින්ද පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි බලන්න ඔබ තුල අවධානය යොමු කරලා බලන්න දකින්නා පහළ වී සිටිනවා ඔබේ හදවතින් හැම දිනාටම පෙරවන්